මේ ලෝකේ දකින්න දේවල් දකින්න දේවල් බවටපත් වෙන්නේ තණ්හා මාන දිට්ඨි සීන තුන තියෙන කෙනාට පමණයි. අනිත් කෙනාට මේක දකින්න දෙයක් මේ ලෝකේ නෑ. තියෙන ශූන්‍ය දෙයක්. නමුත් තණ්හා මාන තියෙන එකනට දිට්ඨි තියෙන එකනට මේක ගොඩාක් බලන්න දේවල් තියෙනවා. බැලුවමදි අනුර කියන්න දේවලුත් තියෙනවා. අනිකට පිළිගත්තේ නැත්නම් ඒකට ගහපා දෙන්න දේවලුත් තියෙනවා. ඉතින් හැමදාම වාද. යම් තාක් තණ්හා මාන දිට්ඨි තියෙනවනම් ඒ තාක් ඒත් ඒක අල්ලබදාගෙන මමයි කියාගෙන මගේ කියාගෙන එහෙම නොකියන්නා වූ පිළිස විරුද්ධ පක්ෂයට දාගෙන ඉතින් දිගට රණ්ඩු කරනවා. නමුත් සරුවචන සඳහන් කරලා තියෙනවා ඒකෙදී ඒ අනු කෙනෙක් දුටු ඇසු එහෙම නැත්නම් විඳින ලද දේවල් එහෙමමයි කියලා මම පිළිගන්නෙත් නෑ මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඒ නිසා ඒ පිළිබඳව මම ඒ ගතියට මම తాදී ගුණය කියලා කියනවා. ඒ විදිහට ඒ තේන සල්ලං පටිකච්ච දිස්වා මේ මිනිස්සු උලක උල තියලා ඉන්න මිනිස්සු જાතියක් මේ ලෝකේ ඉන්නේ කිසිම ස්පාසුවක් නැහැ මේ තණ්හාමාන දිට්ඨි කියන උල් තුනෙන් උල තියලා ඉන්න මිනිස්සු විකාරෙන් කෑ ගහනවා Tamanට පේන දේ Tamanගේ තණ්හාව හැටියට මේ දේවල් එක එක විදිහේ තත්ත්වනෝමතික අර්ථකථන දෙනවා ඒ වගේම තම තමන්ගේ මාන්නේ හැටියට මානකාරකම් වල හැටියට අවමානේ අදිමානේ හැටියට දේවල් අර්ථකථන දෙනවා. ඒ වගේම දික්ටි Taman ගත්ත ස්ථාවරයේ හැටියට දකින්න දේවල් පිළිබඳව ගහපා දෙනවා. ඉතින් ඒක කොච්චර බොරුවක්ද කියනවනම් ඒක කොච්චර පුස්සක්ද කියනවනම් ඒක කොච්චර කොම්බයක්ද කියලා කියනවනම් ඒක කාට හරි ඔප්පු කරලා පෙන්නකම් හදිස්සි. ඉවරෙකුත් නැහැ. මොකද යාට මේ මනුස්සයාට කොහෙන් හරි දැනුමක් තියෙනවා මම මගේ තාන්න තණ්හාමාන දිට්ඨියෙන් අල්ලගත්තේ අනිත් එක්කනාගේ තණ්හා මාන දිට්ඨිය මීහා සමාන නැති නිසා තව කෙනෙක් Taman ඉදිරිපත් වෙන්නේ මතේ පිළිගන්න ලෑස්ති නැහැ. ඉතින් ඒකෝට මහා අඩුවක් තේරෙනවා. ඉතින් කොයි වෙලාවෙත් ඒ Taman ඉදිරිපත් කරපු මතය නැවත නැවත ගෙන හැරපෑම සඳහා මේකට කියන අත්නෝමති කියලා අපි ශාසනය සඳහන් කරන්නේ. ඒ අත්නෝමතිය ඔලමුල කෙනා වැඩිම අනික් කෙනෙකුට ඔප්පු කරලා දෙන්න උත්සාහ කිරීම. පුරාවට තියෙන එකයි. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ දකින්නේ උලක ඉඳෝපු එකෙක්, දිවස් වල හිටෝපු එකෙක්. ඒ කෙනා දකින දකින දේවල් පිළිබඳව විකාරෙන් දොඩවනු. ඒ වගේ දිවස් වල හිටපෙකන අනිත් කට්ටිය සාකි කරගන්න හදනවා මන් දකින විදිහට දකින්න. මන්ට පේන විදිහට බලන්න ඕන. මම බලන දෘෂ්ටි කෝණයෙන් බැලුවේ නැත් බැලුවොත් ඔන්න මගේ කෙනා. යම් මේකේ මගේ දෘෂ්ටි කෝණයට විරුද්ධ නම් වස්තුව මොකද්ද? අපි එකතුනේ වෙන මොකටද? ඊට පස්සේ අපි උතුද්දා. ඉතින් ඒ නිසා එවැනි දිවස්සෝලේ හිටපු මිනිස්සු මේ හිණේ කෙඳිරි ගන්නවා වගේ මේ කෙඳිරියත් එක්ක සාදී වූ චීනසෙන් වහන්සේට කිසියම් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා ඒ දේ කෙඳිරි ගන්න හැටි ਸਰුවචන් වහන්සේ භෝෂත්ත්ව කාලේ තමනුත් විඳලා තියෙනවා. ඒ නිසා සරුවචනාංශයේ අතීතය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ මනසේ පෙන්වන්න හදන, ඔප්පු කරන්න හදන, ගහපා දෙන්න හදන, වාද කරන්න හදන දේ ඇයි මේ මිනිස්යාට ඒ ගාය ඇවිල්ලා තියෙන්නේ? මේ මනස මොන වෙහෙසකින්ද මේක ඔප්පු කරන්න හදන්නේ කියන සරුවචනාංශ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි පළවෙනි ප්‍රකාශනයේ ඉඳි සරුවචනාංශ සඳහන් කරන්නේ යම් කිංචි සදේව කස ලෝකස සමාර කස සම්නම් බ්‍රාහ්මණ පජාය සදේව මනුසාය යංකින්ච දිත්තං සුතං මුතං පත්තං පරිේසිතං අනුවිචත්තං මනසා තමහං ඥානං මේ ලෝකයා විසින් මේ පෙන්වන්න හදන ඒ දෘෂ්ටි කෝණය මට කිසිසේත්ම වැහිලා නැහැ. ඒක මම හොඳට දන්නවා. එකයි වෙනසකට තියෙන්නේ ඒ ගොල්ලෝ ඒ සීමිත ඉන්ද්‍රිය ඥානයක් හරහා දකින්න දෙයට වැඩිය මම પરමාර්ථ පැත්තකින් ඒක දැකලා තියෙන නිසා මම මේක ටිකක් සුවිශේෂී ඥානකමක් දකිනවා. මම මේක ඒ සම්මති අත්දැකීම සහ પરමාර්ථ අත්දැකීම දෙකම ලැබලා තියෙනවා. ඒක නිසා මම ওই කවුරු කියන දෙයට උල්පන්දම් දෙන්න යන්නේ. ඒකට ස්ථාවරයක් මම ගන්න යන්නේ නේ. ඒකට මායින් කරන්නෙත් නෑ. ආන්න ඒක තමයි ඒක පවත්වාගෙන යෑම තමයි මේ තාදී ගුණය සඳහන් කරන්නේ ජානාමි පස්සාමි තතේව ඒතං ලෝක්‍යාගේ தത്വයේ තියෙන මම මේකට වෙලා මේ කාමච්ඡන්දයේ හිර වෙලා කරන කතාවක් මච කවදාකවත් නිර්ාමිෂ ලෝකයක් දැකලා නැහැ කවදාකවත් ධානා සුඛයක් හෝ කවදාවත් විපස්සනා ඥානයක ඉඳලා මේ ලෝකේ තියෙන පුස්ස දැකලා නැහැ. මේකේ තියෙන හිස් භාවය දැකලා නැහැ. මේකේ තියෙන පාලනය කරගන්න බැරි තත්ත්වය දැකලා නැහැ. එයා ඒ නිසා දැකපු මේ සීමිත කොටස බුදුම විදියට හුවා දක්වනවා. ඒ හුවා දක්වන හදන ගතිය අපහාසයට හෝ උපහාසයට ලක් කිරීම ਸਰවඥාන්ස ළඟ නැහැ. නිසා ਸਰවඥ භූමියේ පළවෙනි හතරෙන් එක තමයි සදේවකත ලෝකත සමාරකත සත්සම්නම් බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානං මම ඔයගොල්ලත් එක්කම තමයි ඉන්නේ මම මේ වෙන අලුත් චීන කන්නඩකින් බලනෝනේ මට තේරෙනවා <clears throat> ඔය ඔයගොල්ලෝ කේන්ද්‍රී ගානේ ඇයි කියලා මට තේරෙනවා නමුත් මට වෙලා තියෙන්නේ අර මොන රට කොට ඉස්සර පැත්තේ විතරක් නෙවෙයි මම පස්ස පැත්තෙන් බලලා තියෙනවා ඒකට ඕගොල්ලෝ කට උඩ බලන බැලුවට මේ පැත්තෙන් දැකපු නැති එක දිහා මගේ කටහරා මොනරගේ පස්සත් පේනවා. මුන්නගේ පස්සට ඕගොල්ලන්ගේ කට අරගෙන ඉන්න එකත් පේනවා. ඒක දැක්කට පස්සේ මම ඉස්සරහා පස්සේ දෙකම දැකපු නිසා මම ඔයගොල්ලෝ විඳින සීලාරේට මම ඇවිල්ලා ජැක් ගහන්න ඉන්නේ නැහැ මම හේතු වෙන්න ඉන්නේ නැහැ මම මොකක් ස්ථාවරයක් ගන්න කවදා හරි උඹලත් මේ පැත්තෙන් දැකපු දවසේ තේරෙයි බුදුන් කියන්නේ කවුද කියලා තේරෙයි තතතාවේ කියන්නේ මොකද්ද කියලා තේරෙයි මේ දෙපැත්ත දැකීමේ තියෙන වටිනාකම මොකද්ද කියලා දැන් ඔය තනිය හැම්බල්ලා කියන්නේ ගැඹුර දැකලා නෙවෙයි නිකම් දැකලා. නමුත් ගැඹුර දකින්න ඇස් දෙකකින් බලන්න ඕනේ. ඒක උර තමයි ਸਰුවචනාංශයේදී පේන්නේ ඉන්සයිකට කියනවා අපි සර්වඥතාඥානයි කියලා. ඉතින් ඒ විදිහට ਸਰුවචනාඥානෙ පෙන්නලා ਸਰුවචනාංශයේ තියෙන සීනාසව ගතිය වශයෙන් ඒකේ මම න උපට්ඨාසි මම ඒකෙන් ඉස්තාවරයක් ගන්නෙ නෑ. ඔගොල්ලෝ දැක්කා කියලා මම විශ්වාස කරන්න යන්නෙත් නෑ. නොදැක්කා කියලා විශ්වාස කරන්න යන්නෙත් නෑ කියලා ඒ අජෝසිතන් නැති තථාගතානං. ඒ වගේ බැස ගැනීමත් අසවච්චන් වහන්සේට නැහැ. සරුවචනාංශේ ඊවා පිළිබඳ දක්වන මතිය සරුවචනාංශේ ඒක පිළිබඳ දක්වන නිගමනය නිතරම පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්ලි මේ වන්නේය. මේ නැතිකල්ලි මේ නොවන්නේය. ওই දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක එහෙම තමයි. නමුත් ඕක විතරක් නෙවෙයි ලෝකේ තියෙන දෘෂ්ටි කෝණේ ඔනාක් තියෙනවා. ඉතින් ඒ නිසා ඕක දැකලා ඕකෙන් කෑ ගහන මිනිස්සයාගේ තියෙන පටුකම ඒ ආකල්පේ හොඳට ਸਰවඥාන්සල් පේනවා. නමුත් ඒක අර කිව්වා වගේ කිසියෙත්ම නිග්‍රහයකට ලක් කරන්නේ කිසියෙත්ම ඒ මනුස්සයා ඉන්නේ හීනෙන් නැගිටවන්න යන්නෙත් නැහැ. එයා හීනෙන් දැකලා ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ කියලානේ ඔක්කොමලා ඉල්ලන්නේ. ਸਰවඥාන්සල් බබදොය ගන්න මට කී ප්‍රශ්නයක් නැහැ. ඔයයි හීනේ බලන්න. මම ඔය අවදි කරන්න යන්නෙත් නැහැ. ඔක හීනයක් කියන්න යන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න මම හීන දැකලා තියෙන මම අවදි වෙලා ඉන්නේ. ඒ නිසා ඔය හීනෙන් කෑ ගහන දේවල් පිළිබඳව මම කලබල වෙන්නේ නැහැ. නැත්තම් ওই දකින්නේ හීනයක්. ওই දකින්නේ මායාවක්. ওই දකින්නේ විඥාවක්. ඒ විඥාකාරයා කරන හරියක් කරන්නේ මිනිසුන්ගේ සල්ලි අරගෙන මවාපෑම. එන් ਸਰවචනාසි කියන්නේ මම මේක දන්න නිසා මම විඥාවේ තියෙන මායාකාරී බව විඥාවේ තියෙන මත් කරන ස්වභාවය මම හොඳට දැකපු නිසා ඔයගොල්ලෝ විඥාව රස විඳට ඒ පොඩි එකාගේ මන අපේනේ. ඒකට තරහක් නැහැ. හැබැයි කවදාකවත් මං එන්නේ නෑ ඌවට සාක්ෂි වෙන්න මං එන්නේ නෑ ඌවට මේ ස්ථාවරයක් ගන්න ඒකයි මේ මේකේ තියෙන මේ තථාගතයන් වහන්සේගේ තියෙන නොසැලෙන ගතියත් ඒ තණ්හාමාන දිටි සහිත කෙනාගේ තියෙන දැඩි ග්‍රහය එහෙම නැත්නම් මේකමයි සත්‍ය කියන එකත් අතර තියෙන වෙනස. ඉතින් මේක හරි ලෝකේ වෙන කිසිම කෙනෙක් දැකපො නැති අමුතු දෘෂ්ටි කෝණයක් නැත්නම් දැක්මක් මේ අපේ දැක්මට අපේ සාමාන්‍ය ලෝකෙට එකතු කිරීමක් කරනවා.